සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි මනාව සෙවිලි නොකළ නිවසක් අවුෙන් වැස්සෙන් සුළඟින් ආරක්ෂා නොවෙන්නාseම අපේ මේ සිතද රාග, දේශ, මෝහාදී අකුසල ධර්මයන්ගෙන් දෝෂිත භාවයට පත්වන්නට පුළුවන්. එනිසාවෙන් එන් මිදීමට අවැසි ලෝතුරු ශ්‍රී සද්ධර්මය සමහිත සෝපිනිස පින්වත් ඔබ වෙත සානිවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධම්ම නදී තීර්ථ ධර්මදේශනා මාලාවේ තවත් එක් සධර්මදේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අද දවසේදීත් අප සියලු දෙනා කෙරෙහිම සිටින් මේ උතුම් ධර්මදේශනා පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේදී මේ උතුම් සදරම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කටුගස්තොට රණවන පාර අක්කර 5 24න් 2 ලිපිනෙහි පදිංචි DB ගල්හේන මහතා සහ සෝමා ගල්හේන මහත්මිය ඇතුළු ඒ පවුලේ පිනක් පිස්සගේ සදැහැති දායකත්වයෙන් ඇතිව.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 මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ඒ වගේම මෙතිනිය අද ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස මේ සියලු දෙනාම සූදානම් වෙලා ඒ අති උතුම් පින්කම සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාණ කුසල් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන මේ ලොකු කුඩා සියලු දෙනා ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ නවක නිපාතී සිංහනාද වර්ගයේ සඳහන් වන වේලාම කියන සූත්‍ර දේශනාවයි. මේ සූත්‍ර දේශනාව තිසරණේ පිළිබඳව මනාව දැනගන්න දානය පිළිබඳව මනාව දැනගන්නත් සීලය පිළිබඳව මනාව දැනගන්නත් කරුණුකාරණා රාශියකින් පොහොසත් අට කතාවට අනුව අති දීර්ඝ විස්තරයක් අන්තර්ගත සූත්‍ර දේශනාවක් අපි යම් ප්‍රමාණයකට මේ සූත්‍රය අද සාකච්ඡා කරමු බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඔබට ලැබිලා තියෙන පත්‍රිකාවේ මුල් පිටුවේ වම් පැත්තේ වේලාම බ්‍රාහ්මණතුමාගේ දානය පිළිබඳව කරුණු කාරණා සඳහන් වෙනවා. දේශනාවට සවන් දෙන ගමන් ඒ කාරණාවත් දකිමින් බලමින්ම අවබෝධ කරගන්න එක ඔබට ලොකු පහසුවක් බවට පත් වෙයි කියලා හිතනවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණ සිටුතුමා ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුරු සාමීචියේ කතා බහ කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඔය අතරේ සිටුතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ගෘහපතිතුමනි දන් දෙනවද කියලා. අනාථ පින්ඩික සිරිතුමා කොහොම දන් දෙනවද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ නොදැන මේ ප්‍රශ්නය අහනව නෙමෙයි. මනාව දානය පිළිබඳව කරුණු දක්වන්නයි මේ ප්‍රශ්නය අහන්නේ. සිරිතුමා සඳහන් කරනවා ස්වාමීනි දන් දෙනවා. හැබැයි මේ කාලේ මම අකමැති ආකාරයෙන් තමයි දන් දෙන්නේ. මේ අනාථ පින්ඩික කියලා කියන්නේ අනාථයන්ට දුප්පතුන්ටම ආහාර දුන්න නිසා. අනාථයන්ට පෙර කල ඊටාම උසස් ලෙස දන් දුන්නා. ස්වාමීනි මම කාලයක් ඊටාම උසස් විදිහට දන් දුන්නා. මේ කාලේ නොකැමති ආකාරයෙන්ම දන් දෙනවා. සමහර දවස් වලට දන් දෙන්නේ සුන්සහල්. තව දවසක දන් දෙන්නේ කුරුට්ටු සහිත සහල් කියලා කියනවා. කුරුට්ට තියෙන හාල් වලින් තමයි දානි හදලා තියෙන්නේ. හැබැයි පින්නතේ මේ කාරණාව සාමාන්‍යයෙන් සූත්‍රයෙන් විතරක් කියවලා තේරුම් ගන්න උත්සාහ කළොත් කෙනෙක් හිතන්න පුළුවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටත් දන් දුන්නේ එහෙමද කියලා. අනාථපිණ්ඩික සිටුතුමා එක කාලෙක ආර්ථිකයෙන් පිරිහුණා. දීර්ඝ කාලයකට නෙවෙයි කෙටි කාලයකට. ආන්ගේ ආර්ථික පිරිහීම ඇති වෙච්ච කාලේ තමයි මෙන්න මේ විදිහේ මේ දානයක් දෙන්නේ. දන් දෙන එක නවත්තන්නේ නමුත් උසස් විදිහට දෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ උසස් විදිහට දීලා නැත්තේ අනාථයන්ට දුප්පතුන්ට යාචකයන්ට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන කාලේ හැම කල්හිම තමන් පරිහරණය කරනවට වඩා ඊටාම උසස් ආකාරයෙන් දන් දුන්නා කියලා සඳහන් කරනවා. එනම් මේ මහා සංඝයාට බුද්ධ ප්‍රමුඛව දන් දෙනකොටත් නොකැමැති ආකාරයෙන්ම දන් දුන්නා කියලා කාරණාවක් මෙතන සඳහන් කරන්නේ නැහැ. අනාථයන්ට දන් දෙන වෙලාවේ ඒ අයටයි මේ විදිහට දන් දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෘහපතිතුමනි රළු දානයක් වේවා ප්‍රණීත දානයක් වේවා නොසකසා දෙනවනම් අගෞරවයෙන් දෙනවනම් තම අතින් නොදෙනවනම් අනුන් ලව්වා දෙනවනම් විසි කරනවා වගේ දෙනවනම් නිතර දන් දෙන්නේ නැත්තම් ඒකේ විපාකය මොකද්ද කියලා. එතන සඳහන් කරනවා දාන ඵලයක් බලාපොරොත්තු නොවි දෙනවනම් එතන දාන ඵලයක් බලාපොරොත්තු නොවි දෙනවනම් කියලා කියන්නේ මේ දාණය මට සංසාරෙට කොයි විදිහට විපාක දිය යුතුද කියන කාරණාව බලාපොරොත්තු වෙන්න අපි දන් දෙන්න ඕනේ. නිවන් දක්නා ಜಾති දක්වා කවර කවමදාකවත් සාපිපාසාදී දුර්ගතියකට භාජනය නොවෙන්නත් ඇතිතරම් තුනුරුවන් උදෙසා දන් දෙන්නත් දුගී මගී යාචකාදීන් උදෙසා දන් දෙන්නත් ඉල්ලගෙන එන ඕනෑම කෙනෙක් හිස් අතින් යවන්න නැතුව ඔවුන් සතුටු වෙන ආකාරයෙන් වුන්ට දන් දෙන්නත් මට බවභෝග සම්පත් ලැබෙන්න ඕනේ. මේ දානේ හරියට දුන්නහම මට එහෙම ලැබෙනවා. ආන් ඒ කර්ම ඵලය අදහගෙනම දන් දෙන්න ඕනේ. මේ ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන්නත් පුළුවන් දන් දීලා. මම රැස් කරගන්න උතුම් කුසලයේ ඒයටත් අනුමෝදන් කරවන්න පුළුවන්. පින් ලබන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්නවනම් ඒ අය මේ පින් ලබනවා. එහෙම නැත්නම් ආපහු ඒ කුසල් පින්කම සිදු කළායි කෙරෙහිම පිහිටනවා. එම්නම් දානයාගේ ආනිසංශයක් තියෙනවා. ඒක සංසාරයට විපාක දෙනවා කියන කාරණාව දැනගෙනම දෙන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කළේ දාන ඵලය බලාපොරොත්තු නොවි දෙන්න හොඳ නැහැ කියලා. එහෙම දෙනවා නම් යම් තැනක එහි ඵලය ලැබෙන විට කොහොමද අපිට ඒක විපාක දෙන්නේ? මෙතන සඳහන් කරනවා උසස් ආහාර පරිහරණයට හිත නැමෙන්නේ නැහැ කියලා. දැන් අපි කොහොම දෙනවනම්ද කියන කාරණාව සිහිපත් කළා රළු දානයක් වේවා ප්‍රණීත දානයක් වේවා නොසකසා දෙනවනම් අගෞරවයෙන් දෙනවනම් තම අතින් නොදෙනවනම් අනුන් අතින් දෙනවනම් දන් දෙන එක හරි වටිනවා තමන්ගේ අතින්ම දීලා පූජා කරගන්න එක. සමහර කෙනෙක් දානේ හදලා තවත් කෙනෙකුට දෙනවා. සමහර කෙනෙක් බොහෝම මහන්සි වෙලා තවත් යමක් සූදානම් කරලා තව කෙනෙකුට අඬ ගහලා දෙනවා. නෑ මේක මෙතන සඳහන් කරනවා Tamange අතිම්ම දෙන එක හරි වටිනවා කියලා. නිතර දන් දෙන්නේ නැත්තම් දානය කියන එක නිතර නිතර සම්පූර්ණ කරගන්න එක හරි වටිනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට හැමදාම එහෙම යෙදෙන්න පුළුවන්ද කියලා. නෑ දක්ෂින විභංගේ දානේ මූලිකම තැන කොහොමද භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තියෙන්නේ? එදිනෙදා ආහාර අනුභව කරලා භාජනයේ හොදලා ඉඳුල් වතුර ටික විසිකරනකොට ඒ ඉඳුල් වතුරේ තියෙනවා සත්තුන්ට අනුභව කරන්න පුළුවන් ආහාරය. ඒ ඉඳුල් වතුර ටික විසි කරනකොට වළඳ මුට්ටිය හොදලා අහක දානකොට මේ ආහාර අනුභව කරලා ජීවත් වෙන අය ඒ අයට මේක ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවනම් එතනක් තියෙන්නේ දානය. ඒක දක්ෂින විභංගයේ සඳහන් කරලා තියෙනවා. එමුනම් මෙතන සඳහන් කළා අනුන් අතින් දෙනවනම් නිතරදන් දෙන්නේ නැත්නම් විසි කරන්නාක් මෙන් දෙනවනම් කර්මයේ කර්මඵලයේ ඇදහිීමක් නැතුව දෙනවනම් ආන් එහෙම දුන්න දානේ විපාක අපිට සංසාරයට ලැබෙනකොට කොහොමද ලැබෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට පැහැදිලි කරනවා උසස් ආහාර පරිහරණයට හිත නැමෙන්නේ නැහැ කියලා. ඊටාම ප්‍රණීත ආහාර පාන හම්බ වෙනවා. හම්බ වුණාට භුක්ති විඳින්න පින පින නැහැ. ඒ හින්දා ප්‍රතික්ෂේප කරනවා. දෙන අයට චෝදනා කරනවා. ඔව්ව මොන කෑමද? ලෙඩ හැදෙනව නේද ඔය ආහාර ගත්තාම? මේ ආදි වශයෙන් චෝදනා කරලා ප්‍රණීත නැති මේ කුරුටු සහිත හාල්බත් සුන් සහල්බත් සමහර වෙලාවට බාගිට ඉදුන බත් හරියට නිකං රාජ භෝජන වාගේ වළඳනවා ඊටාම ප්‍රණීත ආහාර ලැබෙනකොට දොස් කියලා ප්‍රතික්ෂේප කරනවා ඇයි ඒ ප්‍රණීත ආහාරයේ භුක්ති විඳින්න පින පිනමදි ඒක එක හේතුවක් ඊළඟට සඳහන් කරනවා උසස් වස්ත්‍ර පරිහරණයට හිත නැමෙන්නේ නැහැ ඉතාම සිනිදු වස්ත්‍ර බොහොම උසස් ගණයේ වස්ත්‍ර ගෙනල්ල දුන්නහම චෝදනා කරනවා. ඌව මොන ඇඳුම්ද? ඇඳගෙන ඉන්න පුළුවන්ද? හරියට නිකන් ඇඳුමක් ඇඳ කියලාවත් දැනෙන්නේ නෑනියකට. බර නැති ඒ තරම් වටින වස්ත්‍ර. නමුත් පරිහරණය කරන්න පින නැති හින්දා ප්‍රතික්ෂේප කරලා ආපහු යවනවා. අඳින්න කැමතියි කියලා කියන්නේ කොයි වාගේ ඇඳුම්ද? මේක අට කතාවෙම පැහැදිලි කරනවා. පොල් මුල්, පුවක් මුල් වාගේ රළු දේවල් වලින් හදාපු රළු ඇඳුම් පරිහරණය කරන්න හරියට හිත නෙවෙනවා. ඒකේ කිසි සැපයක් නෑ ඒක අපහසුමයි. නමුත් ඒ අපහසු රළු ඇඳුම මේ ඊටාම කැමැත්තෙන් පරිහරණය කරනවා. උසස් යානා හත්යාන අශ්වයාන තව නොයෙක් රණින් රිදීන් කරපු යාන ගෙනල්ලා දුන්නහම පරිහරණය කරන්න පිනනේ. ඒ හින්දා ප්‍රතික්ෂේප කරමින් මේ යානාවල තියෙන දෝෂ තමයි පෙන්වන්නේ. අඩුපාඩු තමයි කියන්නේ. එහෙම දෝෂ සහ අඩුපාඩු පෙන්නලා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මේ උසස් යානවල යාන්ත්‍රික දෝෂ තියෙනවා කියන එකද? එහෙම නෙමෙයි. මේ දේවල් පරිහරණය කරනකොට මේ විදිහේ අපහසුතාවයන් තියෙනවා කියලා දක්වනවා. ගැස්සෙනවා වැඩි කියනවා. පැද්දෙනවා වැඩි කියනවා. මේ මේ වගේ දේවල් කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට සඳහන් කරනවා උසස් පංචකාමයේ බුක්ති විඳින්න අවස්ථාව ලැබෙන්නේ ලැබෙන්නේ නෑ කියලා. අඹුව දරුවෝ දාසයෝ කම්කරු ඒ පුද්ගලයට කී කරුණේ බිරිඳක් ඉන්නවා. නමුත් ඇය ස්වාමියා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ස්වාමියාගේ වචනයට කිසිසේත්ම එකඟ එකඟ නැහැ. ඇය හැම වෙලාවෙම වැඩ කරන්නේ තමන්ගේ මතයට. ආන් එහෙම බිරින්දෑවරු හම්බ වෙනවා. දරුවොත් ඉන්නවා. කවදාවත් තමන්ගේ බහට නැමෙන්නේ නැහැ ඒ දරුවොත් මව්පියන්ට අකීකරු වෙලා ඒ ඒ අයට ඕන දේවල් තමයි කරන්නේ. ඊළඟට දාසියෝ දාසියෝ කියලා කියන්නේ ගෙවල් වල නිකන් වැඩ කරන අය. ඒගොල්ලන්ට කෑම දෙනවා, ඇඳුම් දෙනවා, වැටුප් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ දාසයෝ කියලා. කම්කරුවෝ කියලා කියන්නේ කුලියට වැඩ කරන අය. දාසයෝ කම්කරුවෝ කවුරුවත් ස්වාමියාගේ බහට කීකරු නැහැ. ඔහු කියන දේ නෙමෙයි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහමණේ ගෘහපතිතුමනි මේක තමයි නොසකසා දීමේ විපාක. එතකොට දානයේදී සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන කාරණා තුන ඊටාම උසස් සඳහන් කළේ රළු හෝ වේවා ප්‍රනීත හෝ වේවා මනවින් සකසලා පිළියෙල කරලා පිළිගන්වන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද ඒ කාරණාව? නොසැකසීම නම් භාණ්ඩ තේරීම. අපි කියමු අපි යම් පූජාවක් සඳහා භාණ්ඩ තෝරගන්නවා. ඒ භාණ්ඩ තෝරගන්නකොට ඒ භාණ්ඩයේ තියෙන ගුණාත්මක බව අපි මනවින් කල්පනා කරන්න ඕනේ. මේක පරිහරණය කරනකොට පරිහරණය කරන කෙනාට මේකෙන් යම් කරදරයක් වෙනවද? අපහසුාවක් ඇති වෙනවද? කොච්චර කල් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? දීලා ඉවර වෙනකොටම කැඩෙනවද? ආන්ගේ ගුණාත්මක බව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට දිගු කාලීන පැවැත්ම පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ පිළියෙල කිරීම, සැකසීම, පිළිගැන්වීම, අගෞරවයෙන් දීම, තමන් නොදීම, අනුන් ලවා දීම, කර්මඵල නොඇදහිීම කියන කාරණා මේ දානයේදී තමන්ට සසරට බොහෝ දුක් සහිත තත්ත්වයන්ට මුහුණ පාන්න සහ තමන් බලාපොරොත්තු වෙන දේවල් තමන්ට නොලැබෙන්නේ හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. Tamanට උසස් දේ ලැබුණොත් පරිහරණය කරන්න හිත නොනෙමෙනවා කියලා අපි සඳහන් කළා. ඊළඟට මෙතන සඳහන් කරනවා පුණ්‍ය ඵලය අදහාගෙන මනාව සකසලා පිළියෙල කරලා දානයක් දුන්නොත් කොහොමද? දැන් ඉස්සරලා සඳහන් කරපු විපාක පුණ්‍ය ඵලය නොදහා නොඅදහා පිළියෙල නොකට දෙන දානය. එතකොට පුණ්‍ය ඵලය අදහාගෙන මනාව පිළියෙල කරලා දානයක් දුන්නොත් කොහොම විපාකද කියලා සඳහන් කරනවා උසස් ආහාර ලැබෙනවා පරිහරණය කරනවා උසස් වාහන ලැබෙනවා පරිහරණය කරනවා උසස් වස්ත්‍ර ලැබෙනවා පරිහරණය කරනවා. උසස් පංචකාමයේ පරිහරණයට හිත නැමෙනවා. ද මේ කාරණාව හරියටම අට කතාවත් එක තේරුම් ගත්තේ නැත්තම් වරද්ද ගන්නවා. උසස් පංචකාමයට හිත නැමෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් පංචකාම සම්පatti බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑනේ කියලා. අපි මේ කාරණාව ඉස්සරහට සාකච්ඡා කරමු. ඊළඟට මෙතන සඳහන් කරනවා පහත් පංචකාමයක් භුක්ති විඳිනවට වඩා උසස් පංචකාමයක් භුක්ති විඳින එක සැපයි. මනුස්ස ලෝකේ තියෙන පංචකාම සම්පත්තියට වඩා දිව්‍ය ලෝකේ තියෙන පංචකාම සම්පත්තිය ඊටාම උසස්. එහෙනම් manuss ලෝකේ තියෙන සම්පත් වලට වඩා දෙවියෙක් වෙලා සැප විඳින්න තියෙනවා නම් අපි හැමෝම හරි කැමතියි. එහෙනම් උසස් පංචකාමී. මෙතන සඳහන් කළා උසස් පංචකාමී පරිහරණයට කැමතියි. manuss ලෝකෙත් සමහර කෙනෙකුට පහත් වූ සැප තියෙනවා. හීන වූ සැප තියෙනවා. තව කෙනෙකුට ඊටාම උසස් වූ සැපයක් ලබන්න අවශ්‍ය දේවල් සම්පාදනය වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකම අගය කරන්නේ නැති බව ඇත්ත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උසස් පංචකාමයක් ලැබිලත් එහි ඇලෙන්නේ නැතුව ඊටාම සිහියෙන් සහ කල්පනාවෙන් පරිහරණය කරන එක වටිනවා සිහි ඇතුව පිළිගන්න ඕනේ සිහි ඇතුව පරිහරණය කරන්න ඕනේ ඕනෑම වෙලාවක අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ ඇලීම බැඳීම නැති වෙන්න ඕනේ කොයි තරම් වටින දෙයක් වුණත් අත්හැරලා යන්න පුළුවන්කම තියෙන්න ඕනේ සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලාට කුටි සෙනසුන් සකස් කරලා පූජා කරනකොට පිරිසක් චෝදනා කරනවා ඊටාම උසස් පහසුකම් සහිත කුටි සෙනසුන් සකස් කරලා පූජා කරාම උන්වහන්සේලාගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න බැරුව වෙනවා කියලා. ඒ බොහෝම සැප සහිත කුටි සෙනසුන්. ඉතින් මේ පංචකාමයට ඇලිලා ඊළඟට තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තියට ගමන් කරන්න නැති වෙයි කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ. ඒ උසස් පංචකාමයේ ලබනද සංසාරේ වෙනම පින් කරලා තියෙන්න ඕනේ. හැබැයි ඇලෙන්නේ නැතුව ඕනෑම වෙලාවක අත්හැරලා යන්න ඊට වඩා පින් කරලා තියෙන්න ඕනේ. එහෙම අපි පූජා කරන උසස් උසස් පූජාවල් පිළිගන්න උන්වහන්සේලා සූදානම් නොවුනොත් පිළිගන්වන අය සංසාරය අසරණයි. ඒ උසස් පූජාවක් කරලා උසස් කුසලයක් ලබන්න ඒ අයට අවස්ථාවක් නොලැබෙන හින්දා ඒ හින්දා පිළිගැනීම පරිහරණය බුදුරජාණන් වහන්සේ තහනම් කරන්නේ නැහැ. නමුත් මනාව සිහියෙන් කල්පනාවෙන් පරිහරණය කරන්නයි භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාරන්නේ. ඊළඟට පින්නතනි මෙතන සඳහන් කරනවා කාමයෙන් අකුසලයෙන් වෙන් වෙනවා නම් ඊටත් වඩා උසස් බවක් තියෙනවා කියලා. පංචකාමීය භුක්ති විඳින එක සාමාන්‍ය පංචකාමයට වඩා උසස් පංචකාමය හොඳයි. හැබැයි ওই දෙකම අත්හරින්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි කියලා දේශනා කළා. මනාව දන් දුන්නහම ඊටාම කීකරු බිරින්දෑවරු ලැබෙනවා. ඊටාමත්ම කීකරු ලෙන්ගතු දරුවෝ ලැබෙනවා. තමන්ගේ වචනයේට මනාව කීකරු වෙච්ච දාසයෝ කම්කරුවෝ ලැබෙනවා. ඊළඟට සඳහන් කළා ගෘහපතිය මේ සකසා දුන් දානයේ ඵලයයි. එතකොට සකසා දුන්න දානයේ ඵලයයි නොසකසා දුන්න දානයේ ඵලයයි දෙක තමයි මේ සඳහන් කළේ. මෙන්න මේ කාරණාව වඩාත් විස්තර කරලා දක්වන්න තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ වේලාම කියන සූත්‍රය දේශනා කොට වදාළේ. එහෙනම් සැකසීම කොහොමද පිළියෙල කිරීම පිළිගැන්වීම කොහොමද කියන එක මේ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරමු වේලාම මේ වේලාම කියන එකේ තේරුම වේල කියලා කියන්නේ සීමාවට වේල කියලා කියන්නේ සීමාව කියන අර්ථය මා වේලා හෙවත් වේලාම කියලා සඳහන් කරනවා. මා වේලා හෙවත් එහෙම නැත්නම් වේලාම උසස් ඉපදීමක් ඇති නිසායි වේලාම කියලා කියන්නේ. ඊ타ම උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදීම එයිනුත් උසස්ම ගෝත්‍රයේ උපන් නිසා උසස්ම බ්‍රාහ්මණ කුලයක ඉපදුනා ඒ බ්‍රාහ්මණ කුලෙත් උසස්ම ගෝත්‍රයක ඉපදුනා ඒ වගේම මිනිස්සෙකුට ලබන්න පුළුවන් උසස් රූපයෙන් අගතෙන්පත් පුද්ගලයෙක් බවට පත් වුණා. මිනිස්සෙක් කොයි වගේ ලස්සන රූපයක් ලබනවද? ඒ රූපේ උපරිමයටම ගිහිල්ලා තියෙනවා. අගතෙන්පත් වූ රූපයක් තියෙනවා. ලබන ලද වස්තුවේද සීමාවක් නැති නිසා ශ්‍රද්ධාවේද සීමාවක් නැති නිසා ප්‍රඥාවේද සීමාවක් නැති නිසා වේලාම කියන නම පට බැඳුණා කියලා කියනවා. ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව තියෙනවා ඇතිතරම් වස්තුව තියෙනවා. මේ සංසාරේ ඊ타ම පුණ්‍යවන්ත බවක් තියෙන නිසා ලැබුණ නමක් හැටියට තමයි මේ වේලාම කියන නම හඳුන්වලා තියෙන්නේ. එහෙම නමක් ලබන්නේ සසර ලොකු පිනක් තියෙන්න ඕනේ කියලා කියනවා වේලාම නමේ තේරුමට අනුව. ඔහු ඊටාම උසස් දානයක් දුන්නා කියලා මෙතන සඳහන් කරනවා. ගෘහපතිතුමනි මේ වේලාම බ්‍රාහ්මණතුමා ඊටාම උසස් දානයක් දුන්නා. කොයි වගේද සඳහන් කරන එක දවසක් උදේ කාලේ තමන් හොඳට නාගෙන පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන රංකෙන්ඩියකට පැන් පුරවගෙන තමන්ගේ මාලිගාවේ දොරකඩට ඇවිල්ලා මේ දානේ දෙන්න තීරණය කරලා කල්පනා කරනවා මගේ දානේ පිළිගන්න මේ ලෝකයේ කිසියම් තැනක ඊටාම උසස් කෙනෙක් වාසය කරනවා නම් මේ කෙන්ඩියේ තියෙන පැන් මහ පොළොව හාමුසු වේවා කියලා පැන් ටික බිමට වැක්කිරුවා. එක පැන් බින්දුවක්වත් බිමට වැටුනේ නැහැ. ඒ කියන්නේ වේලාම බ්‍රාහ්මණතුමා බලාපොරොත්තු වුණ ඊටාම උසස් කෙනෙක් එදා ලෝකෙ කොහෙවත් හිටියේ හිටියේ නැහැ. කලකිරුණද කිසියම් කලකිරීමක් නම් කලකිරීමක් නැහැ. ඒ කියන්නේ ලෝකේ කොහෙවත් සෝවාන් ආර්යයන් වහන්සේ නමක්වත් වැඩ හිටියේ නැහැ කියන එකයි. මේ අබුද්ධෝත්පාද කාලය. දෙවනි වතාවේ තීරණය කරනවා දන් දෙන දායකයාගේ ප්‍රඥාව නිසා මේ දාණය මහත්ඵල වෙනවා නම් මේ පෙන් බිම වැටෙන්න ඕන කියලා නැවත කෙන්ඩිය බිමට හැරෙව්වා. සඳහන් කරනවා ඒත් එක්කම කෙන්ඩියේ තියෙන රිදීවන් ජලය මහ පොළොව හා මුසු වුණා කියලා. දායකයාගේ ප්‍රඥාව නිසා දානයේ මහත්ඵල වෙනවා නම්. ආන් ඒ කාරණාවෙන් බොහෝ සී සතුටටපත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ වේලාවම වෙන කවුරුවත් නම් නෙමෙයි කියලා. ලෞතර බුදු වෙච්ච එදා බෝධිසත්ව ධර්ම පුරුපු මහබෝසතාණන් වහන්සේම තමයි වේලාම වෙලා ඉපදිලා හිටියේ. එතකොට වේලාම නමින් බරණැස පුරෝහිත බ්‍රාහ්මණයාගේ ගෙදර බරණැස් නුවර පුරෝහිත බමුණාගේ ගෙදර පුතෙක් වෙලා තමයි ඉපදුනේ. එතකොට බරණැස කියලා කියන්නේ පින්නතුනි ජම්බුද්දීපේ මේ බරණැස වගේ නගර මධ්‍ය දේශයේම තමයි පිහිටන්නේ කියලා සඳහන් කරනවා. එතකොට ජම්බුද්දීපේ කියන්නේ මොකද්ද කියන එක දැන් දන්නවා. සෝවියට් රුසියාව පෘතුගාලය ස්පාඤ්ඤේ මේ හරහා පැතිරෙන තනි මහද්දීපය තවත් විදිහකට කිව්වොත් වර්තමානයේ අපි ආසියා සහ යුරෝපා මහද්වීපය කියලා කතා කරන්නේ එදා ජම්බුද්වීපයටයි. මෙහි මධ්‍ය දේශයේ පිහිටන්නේ හිමාල පර්වතයේ ආසන්න ප්‍රදේශය. එහෙනම් මේ බරණැස වගේ උසස් නගර හැම කාලෙම මධ්‍ය දේශයේම පිහිටියා කියලා සඳහන් කරනවා. මධ්‍යදේශයේ උප්පත්තිය ලබන අයත් ඉතාම උසස් අය තමයි උප්පත්තිය ලබන. එහෙනම් බරණැස රජුරුවන්ගේ පූජිත බ්‍රාහ්මණයාගේ ගෙදර පුතෙක් වෙලා තමයි මේ වේලාම කුමාරයා උපදින්නේ. අවුරුදු 16ක් වයසට ආවට පස්සේ තමන්ගේ තාත්තට කතා කරලා කියනවා මට ශිල්ප ඉගෙන ගන්න ඕනේ කියලා. බරණස් රජුරුවන්ගේ එකම පුතා බරණස් රාජපුත්‍රයත් එක්ක එකතු වෙලා වේලාම කුමාරයයි රාජකුමාරයයි දෙන්නම තක්ෂලාවට යනවා ශිල්ප ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් මෙතන සඳහන් කරනවා 16 අවුරුද්දක් මනාව සම්පූර්ණ කරන්න ඕනේ මේ ශිල්ප මුල ඉඳලා අග දක්වාම ඉගෙනගෙන සම්පූර්ණ කරන්න. 16 අවුරුද්දකින් ඉගෙන ගන්න තියෙන ශිල්ප වේලාම කුමාරයා තුන් අවුරුද්දකින් ප්‍රගුණ කරලා ඉවර කරනවා. ඒ නිසා ආචාර්යතුමාටත් මොහු පිළිබඳව ලොකු පැහැදීමක් සහ සතුටක් තිබුණා. ආන් ඒ නිසා මේ ශිෂ්‍යයන්ගේ දෙවනි ආචාර්යවරයා බවට පත් කළා. වේලාම කුමාරයා සියලුම ශිෂ්‍යයන්ට මනවින් ශිල්පය ඉගෙනුවා. ජම්බුද්දීපේ රාජ්‍ය 84000යි. ඒ රාජ්‍ය 84000ෙන්ම මේ ශිල්පශාලාවට ඉගෙන ගන්න දරුවෝ එනවා. එහෙනම් දැන් ශිෂ්‍යෝ කී දෙනෙක් මේ පාසලේ ඉන්නවද? ශිෂ්‍යෝ 84000ක් ඉන්නවා. ඒ 84000ම රාජකුමාරවරු. ඒ 84000ටම ශිල්ප ඉගෙනුවා. ශිල්ප ඉගෙනවලා දැන් ඒ ඉගෙනගෙන ඉවරයි. වේලාම බ්‍රාහ්මණතුමා මේ කුමාරයා මේ රජවරු 84000ටම මේ රාජ්‍ය බෙදලා දුන්නා. ඒ ඒ සුදුසු සුදුසු ප්‍රදේශවලට ගිහිල්ලා ඔබට මේ රාජ්‍ය ඔබට මේ රාජ්‍ය ඔබට මේ ප්‍රදේශය කියලා බෙදලා දුන්නා. 84000ක් දෙනාම රාජ්‍යයේ පිහිටවලා බරණස් කුමාරයාත් එක්ක බරණසට ගිහිල්ලා බරණැස් කුමාරයා බරණැස් රජු බවට පත් කරලා තමන් ඔහුගේ පොරෝහිත බ්‍රාහ්මණය බවට පත් වුණා. වේලම කුමාරයා. හැම අවුරුද්දක් පාසාම රජවරු 84000ක් තමන්ගේ ගුරුවරයා බලන්න එනවා. දැන් මේ එන අය ඔක්කොම රජවරුනේ. එතකොට අපි යනවා වාගේ රජවරු තනියම යන්නේ නැහැ. රාජෙක් යනකොට දාස් ගානක් රජුරුවන්ගේ ආරක්ෂාවට යනවා. දැන් එතකොට වෙන වෙන රාජ්‍යවල හරහා මේ රජවරු යනකොට දාස් ගානක් අරගෙන ඒ ඒ රාජ්‍යවල වල ජීවත් වෙන සාමාන්‍ය ජන ජීවිතයට ලොකු ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. ඒ ගංගෙවල් හරහා මේ තරම් මහ ජනගහනයක් යනකොට ආන් ඒකින්දා මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. හැබැයි මේ රාජ්‍යයන් 84000ටම නායකත්වයේ දරන්නේ බර්ණස් රජු. බර්ණස් රාජ්‍යයට මේ සියලු රාජ්‍යයන් යටත්. ජනතාවගේ උද්ඝෝෂණය අහලා බර්ණස් රජු දිසාපාමුක් ආචාර්යවරයාට කතා කරලා අහනවා ආචාර්යතුමනි මේකට විසඳුමක් නැද්ද? රජවරු ඔබ වහන්සේ බලන් දෙනවා ජන ජීවිතවලට කරදරයි කියලා මිනිස්සු උද්ඝෝෂණය කරනවා. විසඳුමක් නැද්ද මේකට? ඊට පස්සේ සඳහන් කළා මහරජේ ඔබතුමා කැමති ප්‍රමාණයක් කැමති ප්‍රදේශයක් ඔබේ රාජ්‍යයට නතු කරගන්න කිව්වා. බරණස් රජුරෝ කැමති ප්‍රමාණයක් බරණස් රාජ්‍යයට නතු කරගත්තට පස්සේ වේලාම පරෝහිත බ්‍රාහ්මණතුමා ඉතුරු සියලු රාජ්‍යයන් 84000 බෙදුවා කියලා සඳහන් කරනවා. ඒ රජවරුන්ට. ඒ බෙදලා තියෙන්නේ කොහොමද? හරියට රත රෝදයක අර බෙදනවා වගේ. බරණස් රාජ්‍ය මුල් කරගෙන කරත් රෝදි ගරාදි තියෙනවා වගේ බරණස් රාජ්‍ය තමයි එතකොට මේ රත රෝදේ නාභිය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ බොස් ගෙඩිය කියලා. ඒකෙන්නේ මේ ගරාදි හැමතැනටම විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. බරණස් රාජ්‍ය ඒ වගේ. එතන ඉඳලා රාජ්‍යයේ කෙරවල දක්වා අර ගරාදි විහිදුනා වගේ මුලින් කුඩාවට පටන් අරගෙන අගට යන්න යන්න විහිදිලා විහිදිලා ගිහිල්ලා මේ විදිහට රාජ්‍යයන් 84000ක් විදුවා. එතකොට කාටවත් උද්ඝෝෂණය කරන්න දෙයක් නැහැ. බරණස් රාජ්‍යයෙන් තමයි හැම රජෙකුගේම රාජ්‍ය පටන් අරන් තියෙන්නේ. එතකොට ගුරුවරයා බලන් දෙනකොට අනුන්ගේ රාජ්‍යයන් හරහා නෙමෙයි යන්නේ කෙලින්ම තමන්ගේ රාජ්‍ය හරහාමයි යන්නේ. ඒ හින්දා උද්ඝෝෂණය කරන්න අය කරන්න අය නෑ. ඉතින් මෙහෙම තීරණයක් අරගෙන කාගෙන්වත් ගැටුමක් නැතුව ඒ සියලු දෙනා තමන්ට කීකරු කරගෙන මේ විදිහේ තීරණයක් ගන්න කොයිතරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? අනික දැන් අපි මුලින් කතා කළා නොසකසා දන් දුන්නහම බිරිඳත් දරුවොත් දාස කම්මකාරකාදීනුත් අකීකරු වෙනවා කියලා. නමුත් වේලාම බ්‍රාහ්මණතුමාට අකීකරු වෙන්න නම් හිතපු කෙනෙක් හිතපු කෙනෙක් නෑ. එහෙනම් මෙදා විතරක් නෙමෙයි පෙරත් දන් දෙනකොට මනාව සකසලාම සකසලාම දන් දීලා තියෙන බව ඒකෙන් පැහැදිලි වෙනවා. මෙන්න මේ කාලේ තමයි මේ වේලාම බ්‍රාහ්මණතුමා තීරණය කරන්නේ දානයක් දෙන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි උදේම නාගෙන පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන තමන්ගේ මාලිගාවේ දොරකඩට පැන් කෙන්ඩි අරගෙන ඇවිල්ලා අර පැන් වඩලා කල්පනා කරන්නේ ඊතා උසස් පුද්ගලෙක් මගේ දානීය බාරගන්න ඉන්නවනම් මේ පැන් මහපොළොව හාමුසු වේවා ඒක සිදු වුණේ නැහැ. එහෙමනම් දන් දෙන දායකයාගේ ප්‍රඥාව නිසා දානයේ මහත්ඵල වෙනවා නම් මේ පෙන් මහ පොළොව හාමුසු වේවා කියලා අදිෂ්ඨාන කළා. පෙන් මහ පොළොව හාමුසු වුණා. මම දානයක් දෙන්න යනවා කියන කාරණාව සියලුම රජවරුන්ට දැනුම් දුන්නා. සියලු දෙනාටම දැනුම් දුන්නා. වේලාම බ්‍රාහ්මණතුමාට තියෙන ධනෙ මෙච්චරයි කියලා සීමාවක් දන්නේ මේ අයටත් සම්බන්ධ වෙන්නයි මේ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. පුංචි දානයක් නෙමේ අවුරුදු 7යි මාස 7ක් එක දිගටම මේ දානෙ දෙනවා. අවුරුදු 7යි මාස 7ක්. රජුරුවන්ගෙන් ගංගා තීරයේ ඉල්ල ගන්නවා. ගංගා තීරයේ ඉල්ලගන්නේ ජල පහසුකම ලබා ගන්න. ගඟේ වතුර තියෙන නිසා කාරණාව හරි පහසුයි. කොච්චර ප්‍රමාණයක් ඉල්ලගත්ත කියනවද ලිප් බඳින්නේ ලිප් සහ ගබඩා යොදුන් 12ක් යොදුනක් කියන්නේ සතපුම් 10ක් කියලා කිව්වොත් 70ක් 120ක ප්‍රදේශයේ ලිප් බැඳලා ගබඩා පිහිටවලා තියෙනවා මේ දානි දෙන්න ඊළඟට සඳහන් කරනවා තම ධනෙ වියදම් කරලා රජවරුනුත් සලකන වෙලාවේ මුළු දඹදිව කලඹවමින් මේ දාණය දෙන්න ඕනේ කියලායි කල්පනා කරන්නේ. මුළු ජම්බුද්දීපේම මේ දාණයේදී කැළඹෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ විදිහටම මේ දාණේ වේලාම බ්‍රාහ්මණතුමාට දෙන්න පුළුවන්කමකුත් තියෙනවා. රජවරු තම තමන්ගේ සහයෝගය පිණිස නොයෙක් පූජා භාණ්ඩ පින්කමට යොමු කළා කියලා සඳහන් කරනවා. රටට දන්වලා ගංගා තීරයේ යොදාගෙන ලිප් බන්ධවලා ගිතෙල් මීපැණි හකුරු තල තෙල් ආදිය සපයලා මහා දානයක් දෙන්නයි තීරණය කරලා තියෙන්නේ. මෙතන සඳහන් කරනවා ඒ දානේ දෙනකොට කැඳ දෙන වෙලාවට ඔක්කොටම කැඳ දෙනවා. උදේ කෑම දෙන වෙලාවට සියලු දෙනාටම උදේ කෑම දෙනවා. පාන්දරම කැඳ දෙන්න ඇති. ඊළඟට උදේ කෑම දෙනවා. ඊළඟට දවල් කෑම දෙනවා. ආහාර පානවල කිසි අඩුවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. ඒ කාරණාව ඉස්සරහට සඳහන් කරලා තියෙනවා. ආහාර පාන කොහොම දාණයට එකතු කරලා තිබුණද කියන කාරණාව. ඊළඟට පින්නතින් මෙතන සඳහන් කරනවා කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න මහා ප්‍රඥාවන්තයා. කවුද මේ කාලේ කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න මහා ප්‍රඥාවන්තයා? වේලාම බ්‍රාහ්මණතුමා. ආන් මේ ප්‍රඥාව පාවිච්චි කරලයි මේ දානේ දෙන්නේ. දැන් අපේ අය බලාගන්න තමන්ට ලැබිලා තියෙන පත්‍රිකාවේ වම් පැත්තේ උඩ කොටසේ තියෙනවා වේලාම බ්‍රාහ්මණයාගේ දාණය කියලා සඳහන් කරලා මොනවද දානිට පූජා කරලා තියෙන්නේ රෙදි පිර වූ රත්තරම් පාත්‍ර 84000ක් දන් දීලා තියෙනවා. රෙදි පුරවපු රත්තරම් පාත්‍ර 84000යි රත්තරම් පිර වූ රෙදි පාත්‍ර 84000යි අමුරන් පිර වූ කස්ලෝ පාත්‍ර 84000යි ස්වර්ණාලංකාර ඇති රන් දද ඇති රන් රසු දැලින් වැසූ අසූ හතරදාහක් ඇත්තු. එතකොට ඇත්තු දන්දීල තියෙන හැටි රත්තරං වලින් අලංකාර කරලා රත්තරං කොඩි ඔසවලා රත්තරං දැල් වලින් ඇත්තු වහලා තමයි ඇතා පිළිගන්න කෙනාට ඇතා දන් දීලා තියෙන්නේ. සමහර වෙලාවට කෝටි කීයක් ඇතා සරසන්ඩ වියදන් කරන්න ඇද්ද. එක ඇතෙක් සරසන්ඩ. එහෙම ඇත්තු අසූ හතරදාහක් දන්දීල තියෙන. සිංහ හම් ව්‍යාග්‍රහම් දිවිහම් පඩු ඇඹුල් ඇතුරු රනින් අලංකාර කළ රන් දද ඇති රන් රසු දැලින් වැසූ අසූ හතරදාහක් රථ දන්දීල තියෙනවා. සිංහහම් ව්‍යාග්‍රහම් දිවිහම් පඬු ඇඹුල් ඇතුළු රණින් අලංකාර කළේ. දැන් මෙතන මේ සිංහම් ව්‍යාග්‍රහම් කියලා අපි සඳහන් කරාම දැන් සිංහේකුගේ හමක් ගලවලා වේලලා තියෙන ඒ රළු හම නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒව පදම් කරලා ඒව මැදලා ඊටාම සිනිදු වස්ත්‍ර වගේ රතු පලස් වගේ ඒ මත ඒ මත වස්ත්‍ර මේ හං අතුරලා තමයි මේ දාන්ට දීලා තියෙන. අනික ඒ රත ඔක්කොම රත්තරන් දැල් වලින් වහලා වහලා දීලා තියෙනවා. දුහුල් රෙදි ඇතුරු කස්ලෝ කොසු ඇති 84000ක් දෙනුම් දන් දීලා තියෙනවා. දැන් මෙතන මෙහෙම සඳහන් කරලා තිබුණාට මේ හැම පූජාවක් ගැනම අට කතාවේ දීර්ඝ විස්තරයක් තියෙනවා. දැන් දෙනුම් පිළිබඳව මෙතන සඳහන් කරන්නේ දුහුල් රෙදි ඇතුරු කස්ලෝ කොසු ඇති 84000ක් දෙනුන් අට කතාවේ සඳහන් කරනවා ඒ දෙනුන්ගේ පාදවල ගෙජ්ජි බැඳලා තිබිලා තියෙනවා හැම දෙනකගේම බෙල්ලේ සමම් පිච්ච මල් දාමයක් පලන්දවල තියෙනවා අංවලට රිදී කොපු පලන්දවල තියෙනවා. කිරි දෙවීම සඳහා රිදී වාජනයක්. දැන් දෙන ලබා ගන්න කෙනාට කිරි දවන්න ඕනේ නේ. එතකොට මේ කිරි දවා ගන්න, කිරි පුරවා ගන්න වාජනෙත් දන් දීලා තියෙනවා. ඒකත් රිදීෙන් දන් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වටිනා භාජනයේ නිකම්ම බිම තියන්නේ නැති වෙන්නේ භාජනයේ තියාගන්න ඊටාම වටින වස්ත්‍රයක් දන් දීලා තියෙනවා. ඒ වස්ත්‍රය අතුරලා තමයි භාජනේ තියන්නේ. දැන් පින්නතුනි මේ කාරණා දිහා බලහම සැකසීම කොයි තරම්ද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. දැන් මනාව සකසලා දෙන්න කියලානේ කිව්වේ. එළදෙනක් විතරක් දන් දුන්නා නම් එහෙම නෙමෙයි දීලා තියෙන්නේ. ගෙජ්ජි බැඳලා සමම් පිච්ච මල් මාල දාලා අංග වලට කොපු දාලා සරසලා කිරි දවා ගන්න භාජනෙත් දීලා වාජනේ තියාගන්න අවශ්‍ය උපකරණත් දීලා ඒ ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. සිවුරු පූජා කරපු කාලි වස්ත්‍ර පූජා කරපු කාලි කොහොමද මේ වස්ත්‍ර පූජා කරලා තියෙන්නේ? සිවුරු දෙනකොට සිවුරකුත් දෙනවා ඉදි කට්ට නූල් බෝලෙත් දෙනවා පඳු සඳහා අවශ්‍ය කොළපොතුත් දෙනවා හෝදගන්න අවශ්‍ය දේවලුත් අතීතයේ සිවුරු හොදලා තියෙනෙත් ඔය බෝම්බු කොළ වාගේ දේවල් තම්බලා ඒ වතුරින්. එතකොට ඒ වාගේ කොළ වර්ගත් දෙනවා. සිවුර හොදලා වනා ගන්න රෙදි වැලක් දෙනවා. ඒ විතරක් නෙමෙයි සිවුර හොදලා දෙන්න 16කුත් දෙනවා. මේ විදිහට සියල්ලම සියල්ලම සම්පූර්ණයි. පාවහන් දෙනකොට පාවහන් දෙකක් දෙනවා. පාවහන් වල ගල්වන තෙලුත් දෙනවා. පාවහන් දෙක බහා තබන කොපුවක් දෙනවා. කොපුවට දාලා උඩ තැනක එල්ලලා තියන්න අවශ්‍ය ඇණයක් කොක්කක් වගේ දේකුත් වෙනම දන් දීලා තියෙනවා. පාවහන් දෙකට අවශ්‍ය ආරක්ෂාව සහිත සියලුම දේවල් සම්පූර්ණ කරලා දන් දීලා තියෙනවා. ඉතින් ওই සිවුරු කාරණාව සහ පාවහං කාරණාව වේලාම සූත්‍රයේ නැහැ මේ සැකසීම පිළිබඳව කරුණු දක්වන්නයි ඒ කාරණාව සිහිපත් කළේ. එමන පින්නතිනි අපිට ධර්ම දේශනාවට තියෙන මූලික කාලය අද දේශනාවේ නිමා වෙලා තියෙන නිසා මේ දේශනාව අපි මෙතනින් නිමා කරමින් ඊළඟ දේශනාවේදී වේලාම සූත්‍රයේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. අද දින මෙම ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ කටුගස්තොට රණවන පාරේ අක්කර පහ දෙකෙන් 24 දරන නිවසේහි පදිංචි ඩී.බි. ගල්හේන මහත්මයා සහ සෝමා ගල්හේන මහත්මිය විසින් මෙම ධර්මදේශනාවේ අරමුණ මේගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දූ දරුවන්ගේ අනාගතයට ආශිර්වාද කිරීමත් සංවිධායකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් බව දායකත්වයේ දරණ ගල්හේන පවුලේ අය සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා දායකත්වය දැරූ ගල්හේන පවුලේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා අපිරැස් කරගත් පුණ්‍ය ධර්මයන්ද හේතු වාසනා වේවා සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්‍ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු වෙනත්නි ඔබ අප සියලු දෙනා කෙරෙහිත් සිටින් ඒ උතුම් ධර්ම දේශනාව සිදු කළ පූජනීය කෝරළෑගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි කෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනා සාධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පිනත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ධම්මනදී තිත්ත සරසධම් කාරණාවේ සිට නිර්වාණ මාර්ගය දක්වා